අපි උදේවරුේ සාකච්ඡා කළේ යම් විඥානයක් සකස් වෙන හැටි කර්ම විඥානය කියන එකේ වෙනස ඒ වගේ මේ විඥානයක් තියෙනවා නම් අපි කොහොමද දැනගන්නේ කියන කාරණේ යම් කිසි බලාපොරොත්තුවක් අපිට තියෙනවා නම් ඊට අනුකූල විඥානයක් පිටනවා බලාපොරොත්තුවක් කියන්නේ සසරේ පැවැත්මට හේතු වෙන බලාපොරොත්තුවක් එහෙම තියෙනවා තමයි විඥානයක් විහිදන්නේ. නිවන් දකින්න බලාපොරොත්තුවක් තියෙනවා නම් එතනත් චිත්තයක් පිහිටනවා. හැබැයි ඒක සසර ගමන හේතින විඥානයක් නෙමෙයි. එකෙන් නරකක් වෙන්නේ සතර ඉර්ධිපාදවල එකක් වන චිත්ත ඉර්ධිපාද කියන එකයි ඒ. ඉතින් ඒක අර විඥාන කියන එකට වැටෙන්නේ නැහැ. කෙලෙස් සහිත බලාපොරොත්තු තමයි ඔය විඥාන කියන එකට වැටෙන්නේ. අපි ඒක දැනගන්නේ පැවැත්ම මුල් කරගත්ත රාග දේශ මොහසහගත යම් බලාපොරොත්තුවක් තියෙනවා නම් අන්න ඒ තුලින් දැනගන්න ඕනේ ඒ ඒ තියෙන විඥානයේ ස්වභාවය. අපි ගැන විග්‍රහ කළා ඊළඟ තව තියෙන ප්‍රශ්න සාකච්ඡාවට ගමු.